දැන් මේ අහනවා එදිනදා ජීවිතයේ සිදුවන සෑම සිදුවීමක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දාලා බලන්නේ කොහොමද කියලා මේ අහන්නේ. ජීවිතයේ සිදුවන සෑම සිදුවීමක් නෙමෙයි බලන්නේ. එදිනදා ජීවිතයේ චන්දරාගයෙන් බැඳිලා කරන කියන හිතන යම් තරමක් දේ ඇද ওই ටික බලා ගන්න. බැලිය යුත්තේ ඔන්නෝතනයි. දැන් එදිනදා සිදුවෙන සෑම සිදුවීමක් තුළ අපේ චන්දරාගයක් ගොඩ නැගිලා නැහැ නේ. දවසකට කී වතාවක් වැසිකිලි යනවද? වැසිකිලියන්ට කොච්චර වෙලාවක් යොදවනවද? ක්‍රියාවලිය කීයක් කරනවද එතන? ඒකවත් හිත වැදිලා නැහෙනි. විදර්ශනා කරලා අයින් කරන්න දෙයක් ඒකේ නැහැ. එතන අපි යනවා නොයෙක් ගමන් බිම යනවා. වේද කර ගමන් බිම යනවා. නොගිහින් බැරිකමට. ඕන වටනක් නෙමෙයි. එහෙම ගමනුත් තියෙනවා. කරන්න දෙයක් නැතිකමට කරන වැඩ තියෙනවා. ඒවැ හිත බැඳිලා නැහැ, චන්දරාගයෙන් බැඳිලා නැහැ. චන්දරාගයෙන් නොබැඳිච්ච දෙයක් පිළිබඳව අපිට අයින් කරන්න දෙයක් නැහැ. ඒකේ හිත උපාදාන වශයෙන් බැඳිලා නැහැ. දකින්න යමක් උපාදාන වශයෙන් බැඳිලා ඉන්නවා නම් මොන මොනවද? අන්නේ උපාදානිය අතර ගන්න බැරි ඇයි? ඇයි ඒකට තණ්හා කරන්නේ? ඇයි ඒකට ආසා කරන්නේ? යමකට ගැටෙනවා නම් ඇයි ඒ ගැටෙන්නේ? ඇලුම් කරන යමක් තියෙනවා. ඒ දෙයට විරුද්ධ දෙයක් ඇවිදිලා. මොකද්ද ඇලුම් කරපු දේ? මේ ගැටීමට හේතුව හොයන්න ඕන නම් එහෙම හොයන්න ඕනේ. ඒ ඇලුම් කරපු දෙයින් චන්දරාගෙන් නිදහස් වුණොත් නැවතත් ඒ ගැටෙන්න ආපු අරමුණ ප්‍රශ්නයක් නෙවෙයි. ඊට පස්සේ එකක් දකින්නවා. ශරීරයේ දුකක් කරදරයක් එනවා. මොකද කරන්නේ? පෙර භවයේ අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව ගොඩනගපු නිසා විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා මතු ඵලයක් ආවා. ඒ ඵලයේ තමයි මේ සවිඥානික කය. මේකට ගැහුවොත් දැනෙනවා, රිදෙනවා. මං කොච්චර නිකන් ඉඳ හැදුවා හරියන්නේ නැහැ. බුදියාගෙන වගේ සද්ද නැතුව ඉන්න හැදුවල බෑ රිදෙනවා. මොකද? ඒ විපාකස්කන්ධයේ හැටි. ඉතින් මේක මැරෙනකන් තියෙනව මොනවා කරන්නද? අවිද්‍යාව නිසානේ ගොඩනගාගත්තේ මේ දුක් ගොඩ. ඒකට මොනවා කරන්නද ඉතින්? කරලාද කර්ම විපාකියොත් මේකට සම්බන්ධ වෙලා දුක් දෙනවා. මේක නෙමෙයි දැන් තියෙන ප්‍රශ්නේ. මේක తాවකාලිකයි. මේ ජීවිතය අවසාන වෙන මොහොත වෙනකම් පමණයි. කරගත යුතු දේවල් තියෙනවා. පෙර භවයේදී මේ භව මේ කය හට ගැනීමට යමක් කළාද? ඒ જાති එකක් මෙතෙන්දි සිද්ධ කරගත්තොත් මතු කයක් ගොඩනගෙන ඒක හේතු වෙනවා. එහෙනම් පෙර භවයේදී මොකද්ද කළේ? අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව ගොඩනගපු නිසා තමයි මේ භවයේ විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන ඵල පහක් ගොඩනැගුණි. මේ භවයේදී අවිජ්ජා සංඛාර තණ්හා උපාදන බව ගොඩනැගුවේ නැත්නම් ඒවා අසාරයි කියලා දැකලා අත්හැරියානම් මතු භවයට හේතු වෙන විඥාන පහළ වෙන තිබිච්ච මාර්ගය එතනින්ම ඉවරයි. එහෙනම් භව නිරෝධයි. කරගන්න හම්බුනා පූර්ණ වශයෙන් අරිහත් වෙයි. ඔබ තෝරා ගන්න. තෝරාගෙන යමක යමක චන්දරාගයෙන් හිත බැඳෙනවා නම් ඒ ඒ දේ මෙනෙහි කරන්න. මෙනෙහි කළා ඒකේ තියෙන අසාරත්වය දකින්න. දැකලා ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්න. නිකම් මිදෙන්නේ නැහැ උත්සාහ කළාට. ඒකේ තියෙන ආදීනව දකින්න වෙන්වීමේ ආනිසංස දකින්න ඕනේ. වෙන්වීම ගිනි නිවීම. ඇසුරු කිරීම ගින්නට හේතුවක්. ওই දෙක දැකලා එකින් එක ප්‍රඥාවෙන් බලනකොට ඒ මූල්‍ය අවස්ථාව ලැබෙනවා. ඉතින් එදිනදා ජීවිතේ සෑම සිදුවීමක්ම බලන සිරිතක් නැහැ. බලන්න ඕනේ ওই විදිහට.